මාගේ ස්වාමීවෝ බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණයේ සේක මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ විපස්සනා සංවර සීලයෙන්ද භෝජන මාත්‍රඥතාවයෙන් තමන්වා වෙත බැවින් විද්‍යාචරණ සම්පන්න නම් වනසේක මේ ආදී අනන්ත ගුණයෙන් සමන් සම්බුදුරජාණන් වහන්සේ භගවා ඉතිපි නිත්‍යාචරණ සම්පන්නෝ සාදු සාදු සාදු සමන්ත චක්ඛාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 භික්කවේ අන්තා පම්බජිතේන නසේවිතබ්බා යෝචායං කාමීසු කාම සුකල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුත්ජනිකෝ අනදියෝ අනත්ත සංහිතෝතිී ගරු කටයුතු කච්චවත්ත ඓතිහාසික මහා විහාරාධිපති බෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසර කාරුණික පින්වත්නි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ ජායල පදිංචි සුධර්මා ඥානසිරේ මෙතනියත් එංගලන්තයේ පදිංචි තරංගා විලාසිතී වසුදා ලවංගි යන දියණියනොත් විභාස්රවී වුණුපුරු උතුණවනොත් එවැගේම ගමික රසාල් සහ ඉබ්‍රත් රංජිත් යන බෑනවරුන් විසින් තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය දරනු ලබන්නේ අභාව ප්‍රාත්වන සුගතමුනි ඥානසිරි මහත්මාණන් ඇතුළු සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරමින් අද මේ පුණ්‍ය කර්මය සිද්ධ කරනු ලැබෙනවා. බෞද්ධ නාලිකාව හරහා මේ ධර්ම දේශනාව සමස්ත ලංකා වාසීන්ටත් සමස්ත ලෝක වාසීන්ටත් වාර තුනක් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට අවකාශ ලැබෙනවා ඕනම වෙලාවක අන්තර්ජාලය හරහා මේ ධර්ම දේශනාව උපුටා ගන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ අනුව සලකාගෙන සුධර්මා ඥානසිරි මෙතනියේ ප්‍රධාන දරුවන් සෑම කෙනෙක්ම සතුටටපත් වෙන්නට ඕන තමන්ගේ ධනය, තමන්ගේ කාලය, තමන්ගේ ශ්‍රමය වැය කරමින් අතිෝදාර පින්කමක දායකත්වයක් මේ දරන්නේ. ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම ධර්ම දේශනාවක දායකත්වයක් දැරීම සුළුපටු පින්කමක් නෙමෙයි. දානමේ පින්කම, සීලමේ පින්කම, අභිභවා යන පින්කමක් තමයි මේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සහ ධර්ම දේශනාවක දායකත්වයේ දැරීම. තමන්ගේ මෙලොව ජීවිතයේ සරුසාර කර ගැනීමත් අනිවාර්යෙන් සංසාර ගමන සුගතියක වාසය කිරීමත් ආයු වර්ණ සපබල ඥාන භෝග සම්පත් ලබා ගැනීමටත් පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තුනරුවන් සමීප වීම, ඒ වගේම පොයේ තතසිල් ගැනීම, දිනපතා තුනරුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වීම, තුනරුවන් වන්දනාව තුළින් අතිවිශාල පිනක් අපිට ලැබෙනවා. මේ ජීවිතේ සරුසාර කර ගැනීමත් සංසාර ගමන සුගතියක ඉඳීමත් බලාපොරොත්තු වන හැමෝම මේ දාන සීල භාවනාදී පින්කම් කටයුතුයි මවට පියාට සැලකීම වැඩිහිටියන්ට ගරු කිරීම තුනරුවන් වන්දනාව මේවා ටික හදියට කරගනු ලැබුවොත් අපේ මෙලොව ජීවිතේ සරුසාර කරගන්න පුළුවන් සමගිය සමාදානය උදාපත් කරගන්න පුළුවන් සංසාර ගමන සුගතියකම ඉන්න පුළුවන්කම තියෙනවා ප්‍රථම මංගල ධර්ම දේශනාව පවත්වන්නට යෙදුනේ ඇසල පුර පසළොස්සක් පොහෝ දවසක බරණැසි සිපතනාරාමේදී ගෞතම මහබෝසතාණෝ දෙව්ලොවෙන් චුත වෙලා මනුෂ්‍ය ලෝකයේ ප්‍රතිසන්දි ලැබපු දවස මහා විනිෂ්ක්‍රමණය කරපු දවස රාහුල භද්‍ර කුමරුවාගේ උපන්න දවස වස්සාන කාලයේ ආරම්භය ලංකාවේ දෙවන පෑතිස් රජුරුවන් අට සැට වෙනක් සකස් කරලා පූජා කරගත් දවස ලංකාවේ ප්‍රථම වස් කාලය ලෝකයේ 2603 වෙනි වස් කාලය මේ හැම දෙයකින්ම ආශ්චර්යමත් දවසක් තමයි ඇසලපුර පසළොස්වක පොහොය දවස අපේ ගෞතම බෝසතාණන් වහන්සේට මේ බුද්ධත්වයේ ප්‍රාර්ථනාව කරන්නට අවකාශ ලැබෙන අවස්ථාවක් තිබුණා. මේ තරුණ ළමයෙකු හිටපු මේ බෝසතාණෝ ඊටම ආදර ගෞරවයෙන් අම්මා තාත්තා දෙන්නට සැලකුවා. පියාගේ අභාවයෙන් පස්සේ මේ තරුණ ළමයා තමයි මේ වෙළඳ ව්‍යාපාර කටයුතු කරගෙන ගියේ. ඒවා කරන ගමන් තමන්ගේ මවුට සැලකීම බොහෝම ඉහළින්ම සිද්ධ කළා. දවසක් නැවුණගේ වෙළඳ කටයුතු සඳහා පිටරටකට යන වෙලාවේ තමන්ගේ මවත් යන දවසක් නෞකාව ගිලාපත් වුණා. ඒ වෙලාවේ හැම මිනිස්සුම කෑගහන විලාප දෙන බේර ගන්න කෙනෙක් නැහැ. ඒ තරුණ ළමයා තමාගේ මව කරපිට තියාගෙන ජීවිතක්ෂයට පත් වෙන්න තිබෙනදී මේ කෙලවරක් නොපෙනෙන සාගරය තරණය කරන්න පටන් ගත්තා. අන්නේ වෙලාවේ බ්‍රහ්මරාජයේ ලෝකයේ බලනකොට පෙනුණා මේ කෙලවරක් නොපෙනෙන සාගරය තමන්ගේ අම්මා කරපිට තියාගෙන පීනන දරුවාට ලෝතුරා බුදු වෙන්න පුළුවන් කියන අදහස තේරුම් අරගෙන දරුවාගේ හිතට අදහසක් දුන්න දරුවෝ ඔබට බුද්ධත්වයේ ලබන්න පුළුවන් මවටත් මේ අදහස දුන්න ආශිර්වාද කරන්න. ගොඩබිමට පැමිණ වෙලාවේ ඒ අම්මා පුදුම ආශිර්වාදයක් කළා දරුව ඔබට බුදු බවක් වේවා කියලා. එතකොට මේ ලෝකයේ මේ බුදු බව කියන වචනේ තිබුණේ නැහැ. මේ මහා බ්‍රහ්ම රාජයා තමයි මේ මවගේ හිතට මේ අදහස දුන්නේ. එදා මේ ආරම්භ කරපු ගමන ආපස්සට යන්න හිතුවේ නැහැ. භවයෙන් භවයට භවයෙන් භවයට ඉදිරියටම ආවා. සමහර අවස්ථාවල රාජ්‍ය දන් දුන්න ජීවිත පරිත්‍යාග කළා. යඹදරුවන් පරිත්‍යාග කළා. කෝටි ප්‍රකෝටි ගණන් වස්තු පරිත්‍යාග කරලා තමයි මේ ලෝතර බුදු බව ප්‍රාර්ථනාව කළේ. මෙහෙම පින්නතුනේ දම් පින්කම් කරගෙන දෙව්ලොවෙන් බඹලොවෙන් මනුලවෙන් නානාවිද පින්දහම් සිද්ධ කරගෙන එන අවස්ථාවේ විස්සන්තර ආත්මභාවයේදී තමයි මහා දානමය පින්කම කලේ මහා පෘථුවේ කම්පා කරවමින් ඒ මහා දානමය පින්කම විස්සන්තර මහ රජුරෝ කලා මිස වෙන කිසිම කෙනෙකුට කරන්න බැරි මහා දානයක් මේ කිසිම කෙනෙකුට දරුවෙක් පරිත්‍යාග කරන්න බෑ මහා බෝසතාණන් අකමැත්තෙන් නමුත් තමන්ගේ දරුවන් පරිත්‍යාග කළේ ලෞතර බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙනයි. එක මෙලෝ මිනිහෙකුට කරන්න බෑ ත්‍රිසං සතුකටවත් කරන්න බැරි වැඩක්. නමුත් මහා බෝසතාණෝ හිතේ තරම් දියුණු කරගෙන ආවා ඕනම දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන් විදිහට. එහෙම නාවනම් ලෞතර බුදුබව ලබන්න පුළුවන් කමක් නැහැ. මොනම දෙයක් ගැනවත් ඇලීමක් ගැටීමක් තියාගන්න පුළුවන් නම් එයාට බුදු වෙන්න බෑ. ඇලීම ගැටීම දෙක තුරන් කරලා එන ඕනම කෙනෙකුට ඒ මහා තනතුර ලබන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මෙතුමා විශ්වන්තර ආත්මභාවයෙන් බොහෝම පින්කම් කරගෙන නැවත දෙව්ලොවට ගියා. දෙව්ලොව ඉඳලා දෙවියන්ගෙන් ආරාධනාවක් ලැබුණ දැන් ඔබ ලෞතුරා බුදුව බවද පත්වන සුදුසු කාලයයි මනුස්ස ලෝකේ උපදින්න කියලා. අන්නේ වෙලාවේ තමයි පස්මහා බැලුම් බලා සුද්ධෝදන මහා මායා කියන මේ මෞපියන්ට දාව මධ්‍ය දේශේ කපිලවස්තු අගනුවර ග්‍රාමේ නගරේ උපන්නා. ඒ උපන්නේ ප්‍රතිසන්දි මංගල්‍යයේ සිදුවනේ මේ ඇසළ මස පොන් පොහෝ දවසකදීමයි. ඊළඟට අවුරුදු 29ක් පින්වත් මේ ගිහි ගෙදර ගත කළා. රාජශ්‍රී සම්පත්තිය අනුභව කළා. හරියට 29 දී වර්ෂයේ මහා විනිෂ්ක්‍රමණය කළා. රජගහනුවරට ගිය ගමේ හිටියේ නැහැ. මේ රජගහනුවර පුරවරේ ඇවිදිනකොට ආරංචියක් හම්බවන රජුරවන්ට මහා විශ්මිත කුමාරයෙක් ඇවිල්ලා ඉන්නවා. ගිල කතා කළ බැලුවාම සුද්ධෝදන මහරජුරුවන්ගේ දරුවා මේ රජකම බාර ගන්න කිව්වා මම පැත්තකට වෙලා ඉන්න මම මේ රජකමක් හොයාගෙන යන ගමනක් නෙමෙයි ලෞතුරා බුද්ධත්වයේ සොයාගෙන යන ගමනක් කියලා බිම්බිසාර මහරජුරුවන් ප්‍රකාශ කළා එතුමා ආරාධනාවක් කළ වහන්සේ යම් දවසක බුද්ධත්වයට පත්වනොත් ඉස්සෙල්ලාම මගේ රාජධානියට වඩින්නට ඕන කියලා. ඒ ආරාධනාව හම්බ වුණා. ඊළඟට පින්නතුනේ මේ මහබෝසතාණෝ දුෂ්කර ක්‍රියාව ආරම්භ කරලා ඒනොත් තේරුම් ගත්තා මං මේ යන ගමනට විරුද්ධ වැඩක් මේ කරන්නේ. ශරීරයේ අධික දුක් දීලවත් ශරීරයේ අධික සැප දීලවත් මේ උතුම් තනතුර ලබන්න බෑ. නැවත පින්ඩපාත වැදලා දානමාන ලබාගෙන දාන වළඳලා තමන් වහන්සේ සුජාතා මාතාවගේ කිරිපිරු දානයත් ලබාගෙන බෝධින් වහන්සේ වෙත වැඩම කරලා වෙසක්පුර පසළොස්වක පොහෝ දවස අලුයම සවාසන සකල ක්ලේශයන් සෝදාහර ලෞතුරා බුද්ධත්වයට පත්වේ වදාලා ලෞතුරා බුදුමවද පත්වලා සස්සතිය ගෙවලා තමන් වහන්සේගේ හිතට අදහසක් ආව මේ අවබෝධ කරගත් ධර්මය බොහෝම ගැඹුරුයි. මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ලෝකයේ නැතුව ඇති. ඒ වෙලාවේ සහම්පති කියන බ්‍රහ්ම රාජයා ඇවිදින් කියන සුගතෝ ධම්මං දේශේතු සුගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක්වා මේ ලෝකයේ කෙලෙස් අදු සත්වයෝ ඕන තරම් ඉන්නවා. බුදු වැසින් ලෝකේ බලන්න කියලා ආරාධනාවක් කළා. බුදු වැසින් ලෝකේ බැලුවාම පින් ඇත්තෝ අප්‍රමාණ වෙන්නවා. මගඵල නිවන්සෝ ලබන්නෝ ඕන තරම් ඉන්න බව තේරුම් අරගෙන ආලාර කාලා මුද්දකරාම කියන මේ ගුරුවරු දෙන්නාට මේ ධර්මයේ දේශනා කළොත් එක වචනකින් නිවන්සෝ ලබනවා කියලා බුදුරජාණන් වහන්සේට අදහසක් ආවා ඒ තරම් පින්වන්ත ඒ තරම් ගුණවන්ත ඒ තරම් ඥානවන්ත දෙන්නෙක් තමයි ආලාර කාලාම උද්දකරාම පුත්‍ර කියන තාපසයන් වහන්සේලා දෙවියෙක් කැවිදින් කිව ස්වාමීනි සතියක දිස්සෙල්ලා ආලාර කාලාම අපවත් වුණා ඊයේ රාත්‍රී උද්දකරාම පුත්‍ර අපවත් වුණා කියලා ඒගොල්ලෝ අරූපාවචරේ උපන්නේ නිවන් සුව පතාගෙන පින් කරලා නැහැ නිවන් දකින්න ඕන සසරෙන් නිදහස් වෙන්න ඕන කියලා ඒ මහා තාපසයන් වහන්සේලා පින් කරපු නැති නිසා ඒගොල්ලෝට මේ බුදුබණ අහන්න බෑ. ඒවලීට කලින් අපවත් වෙලා අරූපාවචර බඹතලයට ගියා. ඊළඟට තමයි මේ පංචවර්ගීය භික්ෂූන් වහන්සේ ගැන හිත යොමු වුනේ. බරණස් නුවර සිපතනාරාමේ වැඩ ඉන්න ඒගොල්ලෝ පින්වත්ටි පෙර භවයක යක්ෂයෝ පස් දෙනෙක් වනාන්තරයේ බෝසතාණන් වහන්සේ දවසක් යන වෙලාවේ මේ යක්ෂයෝ පස් දෙනා ඇවිල්ලා අල්ලගෙන බිම දාලා බලනාර හපවලේ උරන්න පටන් ගත්තා. වෙන කෙනෙක් නම් කෑ ගහනවා විලාප දෙනවා පැනල යන්න මහන්සි ගන්නවා. අනේ මේ තරුණ ළමයා අරතරන් වදහිංසාවටපත් කරපු වෙලාවේ කෑ ගහන්නේ නැහැ. සිනාසෙමින් කියන බොහෝම කාලෙකින් දානයක් දෙන්න ලැබුණා. මේ ජීවිතයේ දැන් තම ස්වල්ප මොහොතකින් අද වැටෙනවා. ලේටික උරාබී නිමාවටපත් වෙනකොටම මැරෙනවා. අද මේ මගේ ජීවිත දාණය දිව්‍යමානුෂ සම්පත් පිණිස නොව මේ යක්ෂයෝ පස් දෙනාට මේ ජීවිතේ මං අද දෙනවා ලෞතර බුද්ධත්වයේ කතාවල කියනකොට බය වුණා. බුද්ධ කියන වචන කියනකොටම බය වුණා. අර නහල තිබිච්ච විදිහටම හරිවස්සල බෙහෙත් ගල්වලා වැඳලා සමාව අරගෙන කියනවා ඔබ වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ කෙනෙක් මේ කාලෙදී අපට මොන ගැහුනේ නැහැ. අපිට සමාවෙන්න යම් දවසක ඔබ වහන්සේ බුද්ධත්වයට පත්වනොත් අපි ඉස්සෙල්ලාම ඔබ වහන්සේගේ ධර්ම දේශනාව පවත්වන සේකවා කියලා වැඳලා ආරාධනාවක් කළා. අන්න ඒ ආරාධනා ප්‍රාර්ථනාවට අනුකූලවයි මේ මංගල ධර්ම දේශනාව දැන් පවත්වන සූදානම බුදුරජාණන් වහන්සේ අර යක්ෂයෝ පස් දෙනා වශයෙන් හිටපු දෙනා බරණස් නුවරින් පංච වර්ගීය භික්ෂුන් වහන්සේලා තාපසයන් වහන්සේලා ඒගොල්ලෝ දැන් උපස්ථානය කරන ඉවත් වෙලා ගියා ගෞතම බෝසතාණන් වහන්සේට බුදු වෙන්න බෑ කියලා බුද්ධත්වයටපත් වන බරණස් නුවර ඉසුපතනාරාමයේ වෙත වඩින බුදුරජාණන් වහන්සේ දැකලා මේගොල්ලෝ සාකච්ඡාවක් කරන රාජකුමාරයෙක් නිසා ආසනයක් දෙමු බුද්ධත්වයටපත් වෙන්න බැරවයි ඔය අපි ආයි හොයාගෙන එන්නේ පවන් සලීමෙන් වලකිමු පාත් සෝදා පිරිසුදු කිරීමෙන් වලකිමු එවැගේම පෙරගමන් නොකරම ওই විදිහට සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේ කිට්ටු වෙන්න කිට්ටු වෙන්න එක්කෙනෙක් ආසනය පැනෙව්වා. තව කෙනෙක් පාත්‍ර සිවුරු ගන්න පෙරමඟට ගියා. තව කෙනෙක් පය හොදන්න වතුර ගෙනාවා. අනිත් එක්කෙනා පය පිස දැමීමට සූදානම් වුණා. අනිත් එක්කෙනා පවන් සලන්න සූදානම. දැන් මේ පස් දෙනා තමන්ගේ කාල ඉෂ්ට කරලා බුද්ධ ආසනේ වැඩ හිටියාම මේ තාපසූරු පස් දෙනාත් වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට කතා කරන්නේ ආවුෂෝ කියලා. බුද්ධත්වයට පත් වුණා කියන එක පිළිගත්තේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා එවත්නි මම ඔබලාට බොරුවක් දැනගෙන කියලා තියනවාද? නැත ස්වාමීනි. එහෙනම් මා කියන්නත් අසනසේකවා මම තථාගත බවද සරුවක්ම බවද පත් වුණා කියලා උන්වහන්සේ දේශනා ඒ කතා ප්‍රවෘත්ති නිමාවටපත් කරලා ඇසළ මාස පුරපසළොස්සක් පොහෝ දවසේ සූර්ය මණ්ඩලයේ වැසගෙන යන වෙලාවේ චන්ද්‍ර මණ්ඩලයේ උදාපත් වෙන වෙලාවේ මේ දේශනාව ආරම්භ කරන්න සූදානම අනන්ත අපරිමාණ දිව්‍යෝද බ්‍රහ්මයෝද මේ ධර්ම දේශනාවට සහභාගී වෙන්නට නියමිතයි මිනිස්සු වශයෙන් ඉන්නේ පස් දෙනයි පංච වර්ගීය තාපසයන් වහන්සේලා පමණයි. එදා පින්වතුනි මල් හටගත්තේ නැති ගස්වල මල් හටගෙන ඒ වගේම ගෙඩි හටගත්තේ නැති ගස්වල ගෙඩි හටගෙන සුවඳ හමා යන මේ විදි ආශ්චර්යමත් අද්භූත වෙලාවක තමයි මේ දේශනාව ආරම්භය. දේශනාව ආරම්භ වෙනකොටම කතා කරන්න බැරි ගොළුෝ කතා කරලා තියෙනවා. ඇවිද ගන්නට බැරුව හිටපු අය ඇවිදගෙන තියෙනවා. අපායේ ගින්න නිවන භූත පිසාච ආදීන්ගේ සාපිපාසාව සංසිඳුණා. මෙන්න මේ වගේ ආශ්‍රවය අද්භූත සිදුවීමක් තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. සාතාගිර හේමවත කියලා හිටිය මහා යක්ෂ සෙන්පතිවරු දෙන්නේ. මේ සාතාගිර යක්ෂ සෙන්පතියා බනහන් දැවිල්ලා හිතේ හිත සමාධි වෙන්නේ තමන්ගේ යාළුවා ගැන මතක් වෙනවා. ආසින්ගියා තම සේනාවත් එක්කම යාළුවා හම්බ වෙන්නේ. එයත් වෙනවා ආසින්ම මේ අදමා පුදුම දවසක් සුවඳ හමා යන හිමාල වනාන්තරයේ මල් හැම ගහකම පිපිලා අද යමක් වූ විශේෂ දෙයක් මේ ලෝකයේ තිබෙනවා කියලා ඒ යක්ෂ සෙන්පතිවරුත් අහසින් එනවා මේ දෙදෙනාගේ බුදුගුණ ගායනා වහන කාලි නැමැති ගර්භණී මාතාවක් සෝවාන් මාර්ග ඥානයට පත් වෙලා තියෙනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරෝ සෝවාන් වෙන්න ඉස්සෙල්ලා ඒ වගේම බුදුවරයෙක් නොදකම ඉස්සෙල්ලාම සෝවාන් වෙලා තිබෙන්නේ මේ ලෝකයේ කාන්තාවක් කාලි මාතාව කියලා කියන්නේ. ඒ මාතාව සෝවාන් බවට පත් වුණේ සාපාගිර හේමවත කියන යක්ෂසෙන් ප්‍රතිවරුන්ගේ බුදුගුණ ගායනාව අහලා මේ දෙදෙනත් ඇවිල්ලා වාඩි වුණා බුදුරජාණන් වහන්සේ දසදාහක් සක්වල අමතමින් තමයි මේ ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව ආරම්භ කළේ දේමේ වික්කවේ සම්බජිතේන නසේවි තම්බා මානනි අන්ත දෙකක් තියෙනවා ඒ අන්ත දෙක ගමන් නොකළ යුතුයි ඒ අන්ත දෙක ගමන් කරනවා නම් සැපයක් ලැබෙන්නේ නැති බව කියවෙනවා. යෝචායන් කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ සීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. කයට අධිකතර සැපදීමෙන් නිවන් දකින්න බෑ. තණ්හාව වැඩි වී යනවා ලෝභය මසුරුකම වැඩි වී යනවා තරහා වෛර ක්‍රෝධ ඇති වෙන්න පුළුවන් එනම් කයට අධික සැප දීමෙන් මනුලව මනුස්ස සම්පත්, දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත්, බමලෝ බ්‍රහ්ම සම්පත් ලබන්න බෑ. නිවන් සම්පත් ලබන්න බෑ. ඒ කැවිල්ල හීනෝ බොහොම හීනයි. ගාමෝ ගම්බැසියන් සතු දෙයක්. අනරියෝ බුද්ධ ආදී උතුමන්ට අයිති නෝදයක්. එහෙනම් අනර්ථයක් ලබා දෙන කයට අධික සැප දීමක් කළ යුතුයි. යෝචායන් අත්තකලමතාන යෝගෝ මානවි කයට අධික දුක් දීමත් අරින්නට ඕන දුෂ්කරක්‍රියාව අවුරුදු හයක් සිද්ධ කරලා එයින් ලෝතුරා බුදු බවට පත් වෙන්නට බැරි බව ගෞතම බෝසතාණෝ තේරුම් ගත්ත නිසා තමයි අත්තකලමතාන යෝගය අත්තරේ අත්තරල තමයි මෙදුම් පිළිවෙත හොයාගෙන ਸਰවඥ භාවයට පත් වෙන්නට පුළුවන්කම ලැබුණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්තකිල මතාල යෝගය ශරීරයට අධික දුක් දීමත් අරින්න කියවා. ඒ අත්තරීම කරන්න ඕන අනාද අනරියෝ අනත්ත සංහිතෝ ආර්යයන් වහන්සේලා කරපු දෙයක් නෙමේ. පු탁ජන අය සන්තකයි අනර්ථයක් නිසාරත්වයක් ගෙන දෙන්නේ නැහැ කයට අදුක දුක් දීමෙන් කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරලා ඒසේතේ වික්කවේ උබෝ අන්තේ අනුපගම්ම මධ්‍යමා ප්‍රතිපදා තතහාගතේන අபிසම්බුද්ධා චක්කකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්වත්තති මානෙනි මේ කයට අධික දුක් දීමත් කයට අධික සැප දීමත් කියන මේ අන්ත දෙක දුරු කර දමලා මධ්‍යම ප්‍රතිපදාව ගමන් කරන්න සීල සමාධි ප්‍රඥා කියන උදාර ගුණ දියුණු කරන කයට හිතට මහා සපයක් ලබා දෙන මේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න. ඒ අනුගමනය කිරීමෙන් චක්කු කරණේ ඥාන කරණේ මහා ඥානයක් ලබා දෙනවා. උපසමාය රාග දෝෂ මෝහ ආදී කෙලෙස් සංසිඳලා යනවා. අදින්නාය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන්නේය. සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ එවැගේම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ ධර්මය අවබෝධ වන්නේ කියන එක දේශනා කළා. එහෙමනම් නිවන් දැකීමේ ක්‍රමය නම් සීල සමාධි ප්‍රඥා නම් වූ මෙදුම් පිළිවෙත අනුගමනය කිරීමයි කියන එක දේශනා කරනවා. අද මේ සදෑව තුනක් මේ සීල භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා මේ වැඩ කටයුතු කරන්නේත් මධ්‍යම ප්‍රතිපදාවක වාසය කරගෙන එහෙනම් මේ ප්‍රතිපදාවේ යන මේ හැමදෙනාගේ මෙලොව ජීවිතය පරලොව ජීවිත සාර්ථක බවට පත් කරන්නටත් නිවනින් සැනසීම සඳහා මේ මධ්‍යම ප්‍රතිපදාව ඔබ අප හැමෝටම හේතු භූත වෙනවා මේ යන අයට තමයි දුක්ඛාදී සත්‍ය ධර්මය අවබෝධ වන්නේ සමුදය සත්‍ය ප්‍රහාණය වන්නේ නිරෝධ සත්‍යය අවබෝධ වන්නේ මාර්ග සත්‍යය භාවිතා කරන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට නම් මේ මේ පන්දිම ප්‍රතිපදාව අනුගමනය කරන්නට කෙව්වා දුක්ඛාරය සත්‍යයෙන් කියන්නේ ඉපදීමේ පටන් මරණය දක්වාම ලැබෙන්නා වූ අනන්ත පරිමාණ දුක ගැනයි මේ කියවෙන්නේ ඔබ අප හැමෝම පන්නේ මව කුසකයි රාජමාලිගාවක් නෙමෙයි අනන්ත පරිමාණ දුකක් අපි වින්දනය කරලා තමයි මේ ලෝකෙ උපන්නේ. ඒ උපන්න අපේ ඒ මොහොතේ පටන් මරණකම් සැප වින්දද නැහැ. අනන්ත අපරිමාණ දුක් වින්දා. ජරාවටපත් වුණා. ඒ වගේම නැගිට ගන්න බෑ. වාඩි වෙන්නට බෑ. සමහරක් අදමත දුක් විඳිනවා. කරදර කම් කටළු බාධ කපල සීමාවක් නැහැ. කායික වේදනා මානසික වේදනා සීමාවක් නැහැ. අඬනවා වැළපෙනවා විලාප දෙනවා සීමාවක් නැහැ එහෙනම් බලන්න ඒ උපතයි මරණයයි අතර අපි මොනතරම් දුක් විඳද කියලා අන්න ඒ දුකම් බව තේරුම් ගන්නද පුළුවන්කම තියෙනවා නම් ඒ තේරුම් ගන්නේ නුවණ ඇත්තෝ විතරයි ඊළඟට මේ සංසාර ගමන දික්වන්නේ තණ්හාව නිසායි ඒකට සමුදය කියලා කියනවා తත්‍ර తත්‍රාදි නන්දිනී සේයතේදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ ඒ ලෝකවල වල ඇලී වාසය කරන්නේ තෘෂ්ණාව මුල් කරගෙනයි. අපි මේ ඉන්න ලෝකයට අලුම් කරන අසකන නාසාදයට අරමුණු දෙවනව දේවල් වලට අලුම් කරනවා. ඒකට කියනවා තණ්හාව සමුදය. එහෙමනම් මේ සමුදය තණ්හාව හිතේ තබාගත යුතු දෙයක් නෙමෙයි ප්‍රහාණය කළ යුතු දෙයක් හිතින් බැහැර කළ යුතු දෙයක් ඊළඟට දුක අවබෝධ කරගෙන තණ්හාව ප්‍රහාණය කළාම නිරෝධ සත්‍යය අපිට අවබෝධ වෙනවා යම්කිසි කෙනෙක් මේ නිරෝධානි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙනවා නම් අන්න ඒගොල්ලෝ තමයි මේ තෘෂ්ණාව ප්‍රහාණය කරන්නේ. ඒතර මේ නිරෝධානි සත්‍යයේ අනු හිතට ලැබෙන මහා සුවයක් කයට නෙමේ. නිර්වාණය ලැබෙන්නේ හිතටයි හිතට ලැබෙන සහනය කයට ලැබෙනවා. මහරහතන් වහන්සේ තමයි ඒ ශාන්ත සිසිලස නිවන් සුවය අවබෝධ කරගත්ත උතුමා. නැවත උපදින්නේ නැහැ. ජරා මරණ මොකුත් නැහැ. ඒ වගේම කරදර කම්කටොළු බාධක වලින් ජයගත්තා සංසාර සාගරයෙන් එතර වුණා. එහෙමනම් මේ නිරෝධ සත්‍යයේ පින්නතොනේ අවබෝධ වෙන තුරු අපිට මානසික සෝයක් ලබනවා කියන එක ලෙහෙසි පහසු නැහැ. ඊළඟට මාර්ග සත්‍යය කියලා කියන යන මඟ අපායතම යන මාර්ගයක් වෙනම තියෙන සත්ව ඝාතනය, හොරකම, කාම මිත්‍යාචාරය, බොරුව, වංචාව, කපටිකම, මත් ද්‍රව්‍ය පාවිච්චි විකිනීම, අවියාවද විකිනීම, වහල් වෙළඳාම සත්‍යයන් මස් පිණිස වෙලදාම මේවා හොඳ දේවල් නෙමෙයි මේවාගෙන් දුකටපත් වෙනවා මිස සැපයක් ලබන්න බෑ එයින් අපායට යන මඟ දානමේ පින්කම් කළා නම් සීලමේ පින්කම් කළා නම් මනුලොවට දෙව්ලොවට යන්න පුළුවන් භාවනා කළොත් බඹලොවට යන්න පුළුවන් විදසුන් වල දියුණු කළොත් නිවන් දකින්න පුළුවන් එමනම් මේ මාර්ග අතුරෙන් අපි ආයුතු වන්නේ මේ දුක් සංසිඳවාගෙන සැප ලබා දෙන නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවේ ඒ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව තමයි මේ අසලමස පෝය දවසේ විවෘත කරන්නට යෙදුනේ ඒ විවෘත කරමින් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අපද පින්වත් විදා දක්වමින් දේශනා කරන්නට යෙදුනේ ඊළඟට පින්වතුනි මේ චතුරාර්ය සත්‍ය ධර්මය ක්‍රම 12කට දේශනා කරනවා සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන කියලා එක සත්‍යයක් කොටස් තුනකට බෙදනවා. දුක්ඛ සත්‍ය තුනයි සමුද නිරෝධ මාර්ග සත්‍ය තුන බැගින් බෙදලා දොළොස් ආකාරයකට විස්තර කරනවා. මේ චතුරාර්ය සත්‍ය අපි පෙර අවබෝධ කරගත්තේ නැහැ. ප්‍රාණය කළ යුතු මේත භාවනා කළ යුතු එවැගේම පිළිසින දත යුතු මේ චතුරාර්ය සත්‍ය ධර්මය පිරිසිදු කරගත යුතුය පිරිසිදු කරගත්තා කියලා මෙන්න මේ ක්‍රම තුන බුදුරජාණන් වහන්සේගේ නුවණට වැටුණා ද්වාදසාකාර චතුරාර්ය සත්‍ය ධර්මයේ ඒ ධම්සක් සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා මේ දේශනාව කරගෙන යනකොට පින්නතුනේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන්ද්‍රයන් වහන්සේට ලොකු වෙනසක් හිතේ දැනුණා ඒ වෙනස තමයි සෝවාන් මාර්ගඥානය යම්කින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්තේ යම්කිසි හේතුවකින් හටගනු ලබන දෙයක් වේනම් ඒ වහා නිරුද්ධ වෙන බව ඒ කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේට අවබෝධ වුණා අවබෝධ වෙච්ච වෙලාවේ සෝවාන් මාර්ගඥානය දේශනාව අවසන් වීමද ප්‍රථමයෙන් උන්වහන්සේට නිවන ප්‍රත්‍යක්ෂ වුණා නිත් හතර දෙනාට නෑ ඒ මොහොතේ පින්වත්නි අසංකේයයක් දෙවියෝ බ්‍රහ්මයෝ රහත් වෙලා තියෙනවා. බලන්න මොනතරම් අගනා දේශනාවක්ද. ඒ වගේම සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ග අවබෝධ කරගත් සංඛ්‍යාවත් එලෙසම වුණා. දැන් මේ දේශනාව පවත්වාගෙන යන වෙලාවේ භූමාතු දෙවියන් සාදුනාද දෙන්න පටන් ගත්තා. මේ සාදුනාදය තමයි අකනිට්ටක බවතලයේ දක්වාම ගියේ. දම්සක් සූත්‍ර දේශනාවේ අවසානයේ කියවෙන්නේ කබුම්මානං දේවානං සද්දං සොත්වා චාතුම් මහරජිකා දේවා සද්ද මනුස්සාවේසොං චාතුම් මහරජිකානං දේවානං සද්දං සොත්වා තාවතිංසා දේවා සද්ද මනුස්සාවේසොං යනාදී ක්‍රමය කියවෙනවා භූමාප දෙවියන්ගේ සාධුනාදය ඇහිලා චාතුර්මහා රාජික දෙවියෝ සාධනාද දුන්නා. මේ ධර්මයේ ගෞරවය සඳහා චාතුර්මහා රාජික දෙවියන්ගේ මේ සාධනාදය ඊළඟට ගියා තාවතින්ස දෙවලට ওই විදිහට දෙවලවෙන් දෙවලවට බඹලවෙන් බඹලවට යනකොට බලන්න පංච තූරනාද වාදන වෙනකොට මේ ලෝක ධාතුවේ මොනතරම් අසිරිමත් සිදුවීමක් සිද්ධ වෙන්නේ නැතිද එවන් උදාර සිදුවීමක් සිදු වෙච්ච දවස තමයි මේ ඇසල පොය දවස. ඉතින් ඊළඟට අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඇතුළු අර පස් දෙනා වහන්සේගෙන් දෙනමක් පින්දපාතේ යවන අනිත් තුන්ම නවත්ත ගන්නවා. ඒ ඇයට ධර්ම දේශනා කරලා එක නමක් සෝවාන් කළා. දින හතරකින් මේ අය සෝවාන් බවට පත් කරලා අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව පවත්වලා ඒගොල්ලෝ මහ රහත්භාවයට පත් වුණා. එතකොට බුද්ධ ශාසනය බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේ පහළ වුණේ පින්වත් බරණස් නුවර සිපතනාරාමේ. මාස දෙකක් යනකම් තොරවන් පහළ වුණේ නැහැ. බුද්ධ රත්නයයි ධර්ම රත්නයයි පමණයි. හතර නමකට වැඩි වෙන්නට ඕන සංඝය කියන වචනේ නැති වෙන්න. එහෙනම් පස් දෙනෙක් හිටියා මෙතන ආර්යයන් වහන්සේලා පංච වර්ගයේ භික්ෂුන් වහන්සේලා. එමනම් බරණස් නුවරදී තමයි මේ තුනරුවන් සරණ යාම ඉස්සෙල්ලාම පටන් ගත්තේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තුනරුවන් සරණ යාම පටන් ගත්තේ එතනින්. මේ තුනරුවන් සරණ යාම තිස්සෙල්ලා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන නමස්කාර පාඨයත් එතනින් තමයි හටගත්තේ. සාතාගිරෝ නමෝ යක්කෝ එතන හිටිය සාතාගිර යක්ෂ සෙන්පතියා නමෝ කියන වචනේ කිව්වා. තස්ස ච අසුරෙන් දදෝ තස්ස කියන වචනය රාහු අසුරේන්ද්‍රයා තමයි කියලා නමස්කාර කළේ. භගවතෝච මහරජා භගවතෝ කියලා කිවි සතර වරන් දෙව්රජ දරුවන් සන්තෝ අරහතෝ තථා අරහතෝ කියලා කී සක්‍රදේවේන්ද්‍රයා දෙව්ලොවට අධිපති සක්‍රදේවේන්ද්‍රයා සම්මා සම්බුද්දස්ස මහා බ්‍රහ්මා සම්මා සම්බුද්ධෝ කියලා කිව්වේ මහා බ්‍රහ්ම. එතකොට දැන් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං පංච පතිත්‍ත්‍ිතා මේ පස් දෙනා එකතු වෙලා තමයි මේ බුදුරජාණන් වහන්සේට ඉස්සෙල්ලම වන්දනා කිරීමේ මේ ගාථාව ඉදිරිපත් කළේ. එහෙනම් මතක තියාගන්න බරණස් නුවරින් තුනුරුවන් නැති වුණා. මංගල ධර්ම දේශනාව අමාබලේ විවෘත වුණා. එදා තමයි තුනුරුවන් ලෝකයට ලැබුණේ. එදා තමයි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන নমස්කාර පාඨය ඇති වුණේ. එදා මේ හතගත්ත මේ උතුම් දහම් පිපාසයේ සංසිඳුවා ගැනීමේ පිළිවෙත අද දක්වාම පින්වත්නි අපේ අතට මේ හම් වෙලා තියෙන අවුරුදු 2600 වසර තුනයි. එවන් අති දීර්ඝ කාලයක් අපි මේ පින්දහම් වලට යොමු වෙලා පරම්පරාවෙන් පරම්පරාවට ආව දෙවියන් බ්‍රහ්මීන්ගෙන් අපේ අතටපත් වුණ එවන් අති උදාර ශාසනික මෙහෙවරක් පින්වත්නි අපි මේ දියත් කරගෙන ඉදිරියට යන්නේ සිල් සමාදන් වීම සුළුපටු දෙයක් නෙමෙයි. භාවනා කිරීම සුළුපටු දෙයක් නෙමෙයි. ඒ වගේම තුනුවන් පූජාව වන්දනාව සාමාන්‍ය දෙයක් නෙමෙයි. බොහෝම පිංසුදු වෙන නිවන් දකිනාතුරු මහා සප සම්පත් ලබා දෙන නැත කියන වචනේ පාවිච්චි නොකර සංසාර ගමන ගමන් කිරීම සුදුසු මහානුභාව සම්පන්න අවස්ථාවකට එළඹෙලයි මේ පින් කරගෙන යන්නේ පිනේ ස්වභාවය සැප ලබා දීමයි පින්වත්නි ලෞකික හෝ වේවා ලෝකෝත්තර හෝ වේවා යම් සැපයක් ලබන්න කැමති නම් ඒ හැමදෙනාම පින්වත්නි පින් කළ යුතුයි මනුෂ්‍ය ලෝකේ වුණත් අඳ බිරිගලු ආත්මභාව ලැබපු අය ආහාර පාන නොලැබෙන අන්ත දුක් විඳින අය මේගොල්ලන්ගේ පින මදි ඔබ හැමදෙනාම හොඳ පින් කරපු නිසා මනුෂ්‍ය ලෝකේ උපන්න අංග විකල මන්ද බුද්ධික භාවයෙන් තොරන් වුණා හොඳ රැකියාවක් ලැබුණා සෝසේ ජීවත් වෙන්න ලැබුණා ඒ පින්වත්නි අනුන්ගේ දෙයින් නෙමේ තමාගේ පිනයි ඒ අනුව කල්පනා කරලා අපි පුළුවන් තරම් මේ ගුණධර්ම ටික දියුණු කරගෙන ගියොත් තමාගේ යහපත මිස අනුන්ගේ යහපතක් වන්නේ නැහැ ඒ නිසා තමන්ගේ පිනිත තමන් හදා ගන්නට ඕන තමාගේ පිනිත හදා ගන්නවා කියන්නේ පින වැඩි කරගන්න එක මෙලව ජීවත් වෙන්න මිල මුදල් ඕන, රැකී ආරක්ෂාව ඕන, ගේදර ඕන, පහසුවෙන් ජීවත් වීමේ ක්‍රම අවශ්‍ය වෙනවා. ඒවා ලැබිලා තියෙන තමාගේ පිනට ඒ තමත් දියුණු කර ගැනීම සඳහා තමන් වෙහෙසෙන්නට ඕන මේ දාන සීල භාවනා පින්කම් සතුනුරුවන් වැඩිම බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නයේ වෙත මල් පහන් පූජාව වන්දනාමාන කර ගැනීම කරනවා නම් සංසාරේ මොනම දෙයකින්වත් අඩුපාඩුවක් වෙන්න බෑ අපේ බුද්ධ ශාසනයේ හිටිය උත්තර කියලා රහතන් වහන්සේ නමක් මේ රහතන් වහන්සේ බොහෝම ලස්සන කතාවක් ප්‍රකාශ කළා මොකද්ද මේ කතාව සුමේද නමින් බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා මල් පූජාවක් කරගත්තා කියලා ඒ මල් පූජාවක් කරගැනීමේ පිනෙන් ඒ ළමයාට අපේද සංසාරයේ කල්ප 30000ක් සතර පාදුකෙන් නිදහස් වෙලා සුගතියෙන් සුගතියටම ඇවිල්ලා මේ බුද්ධ ශාසනයේදී නිවන් අවබෝධ කරගෙන තියෙනවා. මුළු මහා සංසාර ගමන සපුවත් කරදෙන උතුම් පූජාවක් තමයි මේ වන්දනාව මේ පූජාව බුදුවරයෙක් යම් කිසි කෙනෙකුට හම්බ වුණා නම් දැක ගන්න ලැබුණා නම් පරිනිර්වාණයෙන් පස්සේ බුද්ධ ප්‍රතිමාවක් හෝ එහෙම නැත්නම් බෝධින් වහන්සේ නමක් හෝ සෑරදුන් වහන්සේ නමක් හෝ දැක ගන්න වැඳ ගන්න ලැබුණා නම් අතිවිශාල පිනක්. ඒ ලබා ගනු ලබන පිනෙන් තමයි ආයු වරණ සැප බල ඥාන භෝග සම්පත්තිය අපට ලබා දෙන්නේ. මෙලව ජීවිතයේ සරුසාර වීමත් සංසාර ගමන අපායෙන් නිදහස් වීමත් දිව්‍යමානුසාදී සම්පත් ලබාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමහා මහා නිවන් සම්පත් සාක්ෂාත් කර දීමේ සමර්ථ උදාර පින්කමක් වෙනවා. එහෙම කල්පනා කරගෙන මේ සදාවත් සියලු දෙනාම මේ මංගල ධර්ම දේශනාව වූ ධම්සක් සූත්‍ර දේශනාව දිනපතා කියනවා නම් දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබෙන තමන් ගමන් කරන මේ පිළිවෙත් මඟ සරුසාරව යන්න පුළුවන්කම තියෙන මේ දේශනාව පින්වත් සියලුම බුදුරජාණන් වහන්සේලා පවත්වන අවිග්‍රහිත දේශනාවක් එක අකුරක්වත් අඩු නොවේ පවත්වන ලැබූ දේශනාවක් එහෙමනම් මේ දේශනාවෙන් ආරම්භ කරපු ගමන තමයි බුදුරජාණන් වහන්සේ 45 වසරක් උන්වහන්සේ වැඩම කොට වදාළේ. දැන් අවුරුදු ලක්ෂයක් ආයු ඇති බුදුරජාණන් වහන්සේ කරන සේවයමයි අවුරුදු 80ක් ආයු ඇති බුදුරජාණන් වහන්සේත් කළේ. ඒ අවුරුදු ලක්ෂයක් ආයුඇති බුදුරජාණන් වහන්සේ දින හතකට එක ධර්ම දේශනාවයි කරන්නේ. දින හතක් බලන් ඉන්න ඕන බණහන්ද. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට තිබෙන්නේ තිබුණේ අවුරුදු 45යි බුද්ධ කෘත්‍ය කරන්න. ඒ අවුරුදු 45න් අද අවුරුදු ලක්ෂයක් කාල පරිච්ඡේදයේදී කරපු සේවය කරන්න පුළුවන් වුණා. දිවා රාත්‍රී දෙකේ වෙහෙස මහන්සි වෙලා මේ ධහම දේශනා කරපු නිසා තමයි 84000ක ධර්මයේ දේශනා කරපු නිසා තමයි බුදුරජාණන් වහන්සේට ඔය කෙටි කාලයකින් අතිවිශාල සංඛ්‍යාවක් මගපල නිවනට පත් කරන්නට ලැබුණේ. එහෙමනම් මේ ධාම මොනතරම් අගනේද මේ වාගේ ධාමක් ලෝකේ පින්වත්නි කිසිම ශාස්ත්‍රවරයෙක් ගෙනාවේ නැහැ දේශනා කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ සත්ව ඝාතනයට විරුද්ධව වැඩ කළේ දේශනා කළේ පංචශීලය ආරක්ෂා කරගත යුතුයි කියලා දේශනා කළා. එනිසා බුදුරජාණන් වහන්සේට ඔය යක්ෂ සෙන්පතිවරු අමනුෂ්‍යය බොහොම විරුද්ධයි. මොකද ඒගොල්ලෝ පවට ලැබී පිනත ලැබෙන නිසා ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන් වහන්සේලාට බොහෝම අගෞරව කරනවා. ඒ අමනුෂ්‍යයන් තව අගෞරව අමනුෂ්‍යයන් අපිට අගෞරව කරන නිසා අපර කරදර කරන නිසා ආතානාති සූත්‍රය අපර දේශනා කළ තියෙනවා. දැන් මේ සදාවතුරලාට කරදර කම්කටොළු බාධක අමනුෂ්‍ය කරදර භූත පිසාච ආදී කරදර තියෙනවා නම් ආතානාති සූත්‍ර අභ්‍යන්තරයේ තියෙන විපස්සෙස්ස නමත්තෝ චක්කුමන් තස්ස සිරීමතෝ කියලා ගාත පන්තියක් ඒක දිනපතාම කියවන්න සජ්ජායනා කරන්න කාටත් ඇහෙන්න කියන්න පලාතක මනුස්සෝ ඉන්නේ නැහැ පැනලා දුවලා යනවා. ඒ තරම් ආරක්ෂාවක් අපට බුදුරජාණන් වහන්සේ දුන්නා. සතරවරම් දෙවිරජ දරුවන් අපිට ඒක පවත්වන ලෙස ක්‍රියාත්මක කරන ලෙස අවවාද කළා. එහෙමනම් අපි ඒවා ජීවිතවල සම්බන්ධ කරගන්න ඕන, ජීවිතවල අදුපාඩුකම් හදාගන්න ඕන, පංචශීලය රැකගන්න ඕන, රස්සාව හරියට කරගන්නට ඕන, ඒ වගේම තමන්ගෙන් අනුන්ට යහපතක් මිස අයහපතක් නොවේවා කියන අදහසෙන් කටයුතු කරන්න ඕන. උදේ හවස කොහේ හිටියත් තනරුවන් වන්දනාව කෙටියෙන් හරි කරගන්න, බණ භාවනා පුරුදු කරගන්න, දරුවෝ ටිකක් හොඳට හදාගන්න, යන මේ පිළිවෙත් මඟ හොඳට කියලා දෙන්න. ඒ වගේම මොනම පාප කර්මයකටවත් ඇලෙන්නේ නැතුව ගිජු වෙන්නේ නැතුව පුළුවන් තරම් පිනට දහමට ලැබි වෙලාම කටයුතු කරගන්න තමන්ගේ නිවහන තොනරුවන් වෙනුවෙන්ම පිළිව නිවහනක් බවට පත් කරගන්න. ඒතර දෙවියන්ගේ රැකවරණ ලැබෙන යන එන ගමන බිමන සරුසාර වෙන තමන්ගේ රැකී ආරක්ෂාව සඵල වෙන විලමුදල් කෙතුවතු සරුසාර බවට පත් වෙනවා. තමන්ගේ පසු සම්පත වෙළඳ ව්‍යාපාර කටයුතු කරදර කම් කටුල නැතුව දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් මේ අසලමස පුරපසලොස්සක් දවසේ මේ මැදුම් පිළිවෙත හොඳට හිතට අරගෙන කාමසුකල්ලිකාන යෝගයත් අත්තගෙන මතාන යෝගයත් තුරන් කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන බුද්ධ ආදී උතුමන් නිවුණු සනසන අමහා මහ නිවන් සම්පස්සෝසේම සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නට ඕන. ඒ වගේම පින්නතොනේ මේ උදාන පුණ්‍ය කර්මය සිදු කර ගැනීම සඳහා ගාල්ල කච්චවත්ත පුරාණ රාජමහා විහාරයේ විහාරාධිපති ගඩකටයුතු බෝධිස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි බෞද්ධා නාලිකාව හරහා මේ ධර්ම දේශනාව විසුරුවා හැරීම සඳහා ප්‍රතිගත කිරීමක් මේ අවස්ථාවේදී මේ සිදු කරන්නට යෙදුණා. ඉතින් ගාලු පුරවරය සමස්ත බෞද්ධ ජනතාවගේ පුරවරයා ආගමට දාමට ලැබී මහා පුරවරයක් තමයි මේ ගාල්ල පුරවරය කියන්නේ. එවන් පුරවරයක ඉඳලා ඇසලමස පොන්පහෝ දවසේ මේ ධර්ම දේශනාව දේශනා කිරීමට ලැබීම ශ්‍රවණය කිරීමට ලැබීම ගැන හිතා සන්තෝෂයටපත් වෙන්නට ඕන. එහෙමනම් අද මේ උදාර පින්කමේ දායකත්වයේ දරවන ලබන නිජායල පදිංචි සුදර්මා ඥානසිරි මෙතනියගේ අභාවත් ප්‍රාප්ත වන ප්‍රධාන අරමුණක් වශයෙන් පවතින්නේ අධ්‍යාපන හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක කිවිපති කලාභූෂණ සුගතමුනි ඥානසිරේ මහත්මානන්ට මේ ධර්ම දේශනාමේ පිනේ කාන්තෙන් අත් වේවා අනුමෝදන් වෙත්වා මේ පින් බලෙන් එතුමාගේ පුනර්භවයේ සුගතියක්ම වේවා සතර පායාදී දුකින් නිදහස් වේවා සසර ගමන සපවත් වේවා අමහම නිවන් සම්පත් ලැබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එතුමාගේත් නෝන මහත්මියගේ පරලෝකයේ මෞපිය ගුරුවරු බන්දු මිත්‍රාදීන්ටත් සුනාමි කේදවාසිකයේ පසුවෙල පරලෝකීය මහ ජනතාවටත් එවැනි විපත් කරදර වලින් ජීවිතක්ෂයට පත්වන ජනතාවටත් එවැගේම රට ජාති ආගම වෙනුවෙන් දිවිපිදූ සීලෝ අනුවිරවන්ටත් මේ පින්වත් වේවා මේ පින් බලෙන් ඒ හැමදෙනාගේ සසර ගමන සපවත් වේ නිවන් සප ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සිරුදිග රාජ මණ්ඩලයත් මේ පින් අනුමෝදන්ව හැමෝටම දෙවි රැකවරණය ලැබේවා දෙවියන්ටන් නිවන් සම්පත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම හිතාහිතම දහස් සම සත්නදත් ලක්වසි ජනතාවට ලෝකවාසීන්ටත් මේ පින් බලෙන් සතක් ශාන්තියක් යහපතක් වේවා කියලා ආශිර්වාද කරමින් අපි ප්‍රාර්ථනා කරමු. බෞද්ධ නාලිකාවේ ගරු සභාපති දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේටත් කච්චවත්ත පුරාණ රාජමහා විහාරාධිපති අතිපෝජනීය බෝධිසීහ ස්වාමීන් වහන්සේටත් නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා උන්වහන්සේලාටත් මේ පින් බලෙන් නිවන් සම්පත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අද මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන ජායල පදිංචි සුධර්මා ඥානසිරිමෑණියන්ටත් එවැනි මෙංගලන්තයේ පදිංචි තරංගා විලාසිනී වසුදා ලවංගී යන දියව දෙපළටත් එවැනි විභාස් රවි මොනුබුරු පුතණුවන්ටත් එවැගේම ගමික රසාල් සහ එඩ්වර්ඩ් රංජිත් යන බෑනාවරු දෙපළටත් තමන්ගේ පවුල්වල සීල දනාතමත් මේ සහ සම්බන්ධ වෙන මහත්තුරු මව්වරු දරුවන් සීල දනාතමත් බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සීල දනාතමත් මේ උදාර පින්කමේ අනුහසෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් බරණස් නුවර සුපතනාරාමේ ආනුභවයෙන් බුද්ධගයා බජිරාසන ආනුභාවයෙන් ස්වර්ණමාලී චෛත්‍ය රාජන් වහන්සේගේ බෝධින් වහන්සේගේ ආනුභාවයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ සකු ධාතුන් වහන්සේ ලාගේ ආනුභාව බලයෙන් අනන්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ අනුභවයෙන් දෙවරක වරණයෙන් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අසනී පපුළු පන්දරව නවග්‍රහ දෝෂ විපත් කරදර සංසිඳේවා දිනෙන් දින දියුණුවක් යහපතක් සැලසේවා දහසක ප්‍රාර්ථනාවෝ සඵල වේවා අතීත කර්ම විපාක වලින් ඇති මාර්ග බාධක සංසිඳෙලා හැමෝටම සිතක් ශාන්තියක් යහපතක් දියුණුවක් සැලසේවා නිවන් දකිනාතුරු සතර අපායකට පත්ම වේවා පින්වත් ගුණවත් ධනවත් ජීවිතයක් හැමෝටම ලැබේවා සුවසේ සංසාර ගමන කෙලවර කොට ලැබෙන සාන්ති ලක්ෂණ අමහා නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට අපි පින් අනුමෝදන් කරමු ඉදම් මේ ඥාතීනං හෝතු සුගතා වന്തു ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා අනුමෝදිත්වා චිරං රක්කන්ත දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං තරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ තෝයාව නිම්බානුපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තෝයාව පත්තිය ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවං වහං හෝ සබ්බෝ සම්බ දුක්ඛා පංචතු සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සම්ම සම්පත්‍ති මේවච අතෝ නිම්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්ධතෝ ධර්මදේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය දිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි अभी प्रार्थना करमु साधु साधु साधु